තව ප්‍රශ්න තියෙනවද? එහෙමයි ස්වාමින් වහන්ස ප්‍රශ්න වගයක් තියෙනවා මේ YouTube එකේ අහන්නම් හොඳයි ස්වාමින් වහන්ස අවසරයි ස්වාමින් වහන්ස අභිධර්ම දේශනා ආරම්භ කරන විට අප මිලදී ගත යුත්තේ කුමන ධර්ම ග්‍රන්ථයේද? ත්වන් සරණයි. ඒක මේ අපි ධර්ම සාකච්ඡාවක් කරගෙන යන්න හිතලා තියෙන්නේ රේරුකාණ මහනායක හඳුරන්නේ අභිධර්මයේ මූලික කරුණු කියන ග්‍රන්ථය පාදක කරගෙන ඉතින් ඒ පොත ඒකේ මිලදී ගන්න Taman ළඟ නැතිනම් මිලදී ගන්න එහෙම නැතිනම් ඒක අන්තර්ජාලයෙන් Tamanට ඩවුන්ලෝඩ් කරගෙන එහෙම පාවිච්චි කරන්න එහෙම පහසු නම් එහෙම කරන්නත් පුළුවන් කැමති විදිහකට ඒක මිලදී ගත යුතුමයි කියලා නියමයක් නැහැ. ඒකේ තියෙන ධර්ම කාරණා ටික අපිට කවර හෝ ක්‍රමයකින් අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඒක අර මුලින් කියවලා තිබ්බොත් අපි මේ කියන කාරණා වඩාත් තේරුම් ගන්න පහසුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ සාකච්ඡාව සිද්ධ වුණාට පස්සේ සාකච්ඡා කරන කොටස නැවත පොතෙන් කියවන්න පුළුවන් ඒත් අපට ඒ සහයෝගය ගන්න පුළුවන්. ඉතින් අපි සාකච්ඡාවට යන්න කලින් මූලික වශයෙන් අර පොතේ තියෙන කාරණා ටික එකපාරක්වත් අපට කියවලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මුළු පොතම කියවලා තියෙන්න ඕනේ ලබන සතිය වෙනකොට අපිට ඒ ඒ කොටස් කොටස් වශයෙන් එදා දවසට සාකච්ඡාවට අපි ගන්න ටික ආසන්න කොටසක් හරි අපිට කියව ගන්න පුළුවන් වුණොත් ඒතර අපි මූලික දැනුමක් ඇතුව මේකට යොමු වෙන්නේ ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අභිධර්මයේ වෙනම හදාරලා තියෙනවා නම් ඒ ඇයට ඒවා තේරුම් ගන්න කොහෙත්ම බාධාවක් වෙන්නේ නැහැ. එහෙම Tamanට තව ටිකක් ඒ ගැන දැනුම වර්ධනය කරගන්න ඕන කියලා හිතනවනම් මේ පොත හොයාගෙන ඒක මූලික වශයෙන් අධ්‍යයනය කරලා තිබීම වැදගත් වෙනවා.